ඊළඟට නමක් නැහැ ඊ කියලායි තියෙන්නේ. කවුද දන්නේ ඊළඟට? ආ පින්වත් සායනහස මේ අද දේශනාවට අමතරව පිටින් ප්‍රශ්න දෙකක් අහන්න අවසර. ඔව් පුළුවන්. ආ සායනහස ඔබන්සේ කලින් දේශනාවක සතර සංග්‍රහ වස්තු පිළිබඳ මම ඇහුවා ශ්‍රවණය කරා. ඒකේ මේ මට දැනගන්න ඕනේ සායනහස සමහර පුද්ගලයන් ඉන්නවා මේ දානීය ප්‍රිය වචන නැතුව අර්ථචාර්යාව සහ සමානාර්ථතාවයෙන් සංග්‍රහ කළ යුතු. ඒ වගේ කවුද කියලා හඳුනාගෙන සහ ඒගොල්ලන්ට ඒවකේ ඒක එහෙම සංග්‍රහ කිරීමේ වටිනාකම පිළිබඳ පැහැදිලි කරලා දෙන්න ඒක තමයි පළවෙනි ප්‍රශ්න සානස. ඔව්. දෙවෙනි ප්‍රශ්න කියන්න සානස දෙවෙනි ප්‍රශ්නේ මේක මේක කතා කරලා ඉන්නද මේ දෙවෙනි ප්‍රශ්න එකටම සම්බන්ධද? නෑ සානස. හා අපි මේක කතා කරලා ඉමු. එතකොට ඒක ඊටාම වටිනා ප්‍රශ්නයක් ඔබතුමා අහුවේ. දැන් දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාව කියලා මේ සමාජයට සංග්‍රහ කළ යුතු කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවා සතර සංග්‍රහ වස්තු කියලා. එතකොට ඒ ඒව පිළිබඳව දක්වනකොට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දක්වන වචනයක් තමයි තත්ත තත්ත යතාරහං. ඒ ඒ තන සුදුසු පරිදි යොදා ගන්නවා කියන වචනය. එතකොට දානය, ප්‍රේ වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව කියන මේ කරුණු හතර තත්ත තත්ත යතරහං ඒ ඒ තන සුදුසු පරිදි පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් අර්ථචර්යාව කියන එක අපිට අසවල් තැනට සුදුසු මෙතනට අර්ථචර්යාව ඕන නැහැ කියලා එහෙම බැහැර කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි ඒක. නමුත් අපි දැන් ක්‍රියාත්මක වෙනකොට අපි දැනගන්නට ඕන ඒ අර්ථ සිද්ධිය සඳහා මඟ පෙන්වන්නට සුදුසු තැනක්ද එහෙම නැත්නම් මෙතන ඒතනත්තාගේ ඒ අර්ථ සිද්ධිය සලස්වන්නට කලින් මොහුට ප්‍රිය වචනයෙන් කතා කරන්න අවශ්‍ය තැනක්ද දැන් උදාහරණයක් හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ජේතවනාරාමේ වැඩ සිටින කාලේ එක ස්වාමින් වහන්සේ නමක් පොඩි හාමුදුරනමක් අලුත පැවිදි කරපු පොඩි හාමුදුරනමක් එකතු කරගෙන විසාකාවගේ නිවසට දානය සඳහා වැඩම කරනවා. ඊට පස්සේ දානේ වළඳලා මේ ලොකු හාමුදුරුවන්ට තවත් කටයුත්තකට එතනින්ම යන්න අවශ්‍ය වෙනවා. නමුත් පොඩි හාමුදුරුවෝ එක්කන් යන්න බෑ. ඒ නිසා විසාකාවට කියනවා විසාකාවෙනි මම අවශ්‍යතාවයකට බැහැරට වඩිනවා මම ආපසු එනකම් පොඩි හාමුදුරුවෝ මෙහි වැඩ ඉන්නවා කියලා විසාකාවගේ නිවසේ පොඩි හාමුදුරුව රඳවලා අර ලොකු හාමුදුරුව වැඩම කළා. වැඩම කළාට පස්සේ දැන් පොඩි හාමුදුරුව වාඩි වෙලා ඉන්නකොට විසාකාවගේ මිනිබිරියක් පුංචි එක්කෙනෙක් වතුර බඳුනක් අරගෙන එනවා. ඒ වතුර බඳුන අරගෙන එනකොට ඒ වතුර බඳුනෙන් අර දැරියගේ මුහුණ පෙනෙනවා. ඇය විසින්ම අර වතුර බඳුනේ තමන්ගේ ඡායාව දකිනවා. දකින්නකොට මේ පොඩි දරුවා අර වතුර බඳුන අරන් එන ගමන් ඒ ඒ තමන්ගේ ඡායාව දැකලා hina වෙනවා. hina වෙනකොට දැන් පොඩි හාමුදුරුවෝ මේක බලාගෙන හිටිය පොඩි හාමුදුරුවෝත් hina වුණා. hina වෙනකොට දැන් අර අර පොඩි දැරියට පොඩි ලැජ්ජාවක් ඇති වුණා. එතකොට අර පොඩි දැරිය කියනවා මේ තට්ටය මොකද hina වෙන්නේ කියලා අර පොඩි දැරිය කියනවා. කිව්වට පස්සේ පොඩි හාමුදුරුවන්ට මේකට ලැජ්ජා හිතෙනවා තට්ටය කිව්ව නිසා. ඒ නිසා පොඩි හාමුදුරුවෝ කියනවා උඹත් තට්ටය නුඹේ අම්මත් තට්ටය තාත්තත් තට්ටය කියලා පොඩි හාමුදුරුවෝ එතනදි කියනවා. කිව්වට පස්සේ දැන් අර දියණියට අර අර කුඩා දැරියට මේකට දුක හිතෙනවා. දුක හිතෙනවා හෝ තරහ යනවා. පස්සේ පොඩි දැරිවිය අඩාගෙන යනවා විසාකාව ඊට පස්සේ විසාකාව අහනවා මොකද කියලා. ඇහුවට පස්සේ ඒ දරිය කියනවා මේ අර පොඩි හාමුදුරුවෝ මට තට්ටයා කිව්වා මගේ තාත්තත් තට්ටයා කිව්වා අම්මත් තට්ටයා කිව්වා කියලා මට බැන්නා කියලා ඊට පස්සේ විසාකාව අර දැරිය සරසලා අපි ගිහිල්ලා හම පොඩි හාමුදුරන්ගෙන් කියලා පොඩි හාමුදුරුව ළඟට යනවා. ගිහිල්ලා වල්ලා පොඩි හාමුදුරන්ගෙන් අහනවා පොඩි හාමුදුරුව මොකටද මේ දැරියට තට්ටය කියලා බැන්නේ කියලා. එතකොට පොඩි හාමුදුරුව කියන එයා තමයි මට මුලින්ම තට්ටය කියලා කිව්වේ. ඒ නිසා මම එයාට තට්ටය කිව්වා. ඊට පස්සේ විසාකාව කියනවා ඉතින් ඔබ වහන්සේ කෙස් කපලා ඉන්න නිසානේ තට්ටයා කියලා කියන්නේ ඒක වරදක් නෙමෙයිනේ. ඉතින් ඒකට ඔබ වහන්සේ හිත නරක කරගන්න ඕනේ නෑනේ. පොඩි දරුවෙක් නේ ඒක කිව්වේ. කොහොම කියලා දැන් විසාකාව අර පොඩි හාමුදුරුවන්ට යම්කිසි අවවාදයක් කරලා දැන් මේ දෙන්න සමනය කරනවා. සමනය කළාට පස්සේ දැන් ටික වෙලාවකින් ලොකු හාමුදුරුවෝ වැඩෙනවා. ලොකු හාමුදුරුවෝ වැඩියට පස්සේ විසාකාව මේ කතාව කියනවා. කිව්වට පස්සේ පොඩි හාමුදුර ලොකු හාමුදුරුවෝත් ගිහිලා පොඩි හාමුදුරුවන්ට තමයි කියන්නේ මේ ඔබ වහන්සේ ඇයිද මේ විදිහට අර දරුවට මේ තට්ටය කියලා කිව්වේ ඒක හොඳ නැහැනේ ඒ දරුවගේ තට්ටේ නැහැනේ ඔබ වහන්සේනේ කෙස් කපලා ඉන්න නිසා ඔබ වහන්සේගෙනේ තට්ටේ තියෙන්නේ ඉතින් තට්ටය කිව්වහම ඕකට කේන්ති ගන්නෙ මොකටද ඕකට ලැජ්ජ වෙන්නේ මොකටද එහෙම කියලා දැන් අර ලොකු හාමුදුරුවෝත් පොඩි හාමුදුරුවන්ට තමයි දැන් අවවාද කරන්නේ ඊට පස්සේ ටික වෙලාවකින් බුදුහාමුදුරුවෝ වඩිනවා බුදුහාමුදුරුවෝ වැඩිහම් බුදුහාමුදුරන්ට මේ කතාව කියනවා. හැබැයි බුදුහාමුදුරුවෝ දකිනවා මේ පොඩි හාමුදුරන්ට සෝවාන් ඵලයටපත් වෙන්නට තරම් ශක්තිය ඇති කෙනෙක්, ඥානය ඇති කෙනෙක්. එතකොට හැබැයි ඒ උන්වහන්සේ තුල ඒ අර්ථය මතු කරන්න නම්, ඒ පරමාර්ථය මතු කරන්න නම් උන්වහන්සේගේ හිත සනසන්නට ඕන. මේ වෙලාවේ ප්‍රියශීලීව කතා කරන්න දැන් අර විසාකාව අර පොඩි දරුවා කියපු කතාවෙනුත් උන්වහන්සේගේ හිත රිදිලා විසාකාව කිව්ව කතාවෙනුත් හිත රිදිලා ලොකු හාමුදුරුවෝ කිව්ව කතාවෙනුත් හිත රිදිලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ <coughs> දැන් අර කතාව අහලා බුදුහාමුදුරුවෝ එතන දේශනා කරනවා නෑ නෑ පොඩි හාමුදුරුවන්ට තට්ටයක් කිව්ව එක සුදුසු නෑ උන්වහන්සේට තට්ටයා කියපු එක සුදුසු නැහැ. උන්වහන්සේ කෙස් කපලා ඉන්න එක ඇත්තයි. නමුත් තට්ටයා කිව්ව එක ගැලපෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ එතනදී සිහිපත් කරනවා. දැන් අර පොඩි හාමුදුරුවෝ යම්සේද හිතන්නේ ඒ හිතන විදිහට උන්වහන්සේගේ පැත්ත අරගෙන ප්‍රියශීලීව කතා කරනවා. කතා කළාට පස්සේ දැන් පොඩි හාමුදුරුවන්ට අර පොඩි දරුවා කියපු කාරණේනොත් හිත රිදිලා විසාකාව කිව්ව කාරණේනොත් හිත රිදිලා ලොකු හාමුදුරුවෝ කිව්ව කාරණේනොත් හිත රිදිලා ඉන්න පොඩි හාමුදුරුවන්ට බුදු හාමුදුරුවෝ විතරයි මගේ පැත්ත ගත්තේ බුදු හාමුදුරුවෝ විතරයි මාව තේරුම් ගත්තේ කියලා ලොකු සතුටක් ඇති වෙනවා සහ බුදු හාමුදුරුවෝ ගැන ලොකු ප්‍රියශීලී විශ්වසනීය හැඟීමක් ඇති වෙනවා දැන් අන්නේ විශ්වසනීයත්වයේ ප්‍රියශීලීත්වයේ මුලින් ගොඩනගාගෙන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එකින් එක අර කාරණේම පාදක කොටගෙන ධර්ම කාරණා පැහැදිලි කරනවා. අවසානයේ දේශනාව අවසානයේ අර කොඩා අර පොඩි හාමුදුරුවෝ සෝවන් ඵලයටපත් වෙනවා. දැන් එතකොට බුදුහාමුදුරන්ට අවශ්‍ය වුණේ ඒ පොඩි හාමුදුරුවන්ගේ අර්ථචර්යාව මතු කරන්න. හැබැයි අර්ථචර්යාව මතු කරන්නට කලින් ප්‍රිය වචනය අවශ්‍ය වුණා එතන. එතනදී ප්‍රිය අර්ථචරයව මතු කරන්න කියලා බුදුහාමුදුරුවෝ මුලින්ම සෝවාන් වෙන්න බණ කියන්න ගියා නම් උන්වහන්සේ සෝවාන් වෙන්නේ නැහැ. එතකොට අර්ථචරයව සඳහා උන්වහන්සේට ඒ ප්‍රියශීලී බව ප්‍රිය වචනය මුලින් පාවිච්චි කරනවා. මොකද එතනදී ඒක තමයි සුදුසු අර්ථචරයව සඳහා. ඊළඟට දැන් අර ජේතවනාරාමයට බණ අහන්න ආපු දුගී පුද්ගලයෙක් එතකොට ඒතනත්තා ආහාර අනුභව කරලා නැහැ. ආහාර අනුභව කරලා නැති නිසා බුදුරජාණන් වහන්සේ දකිනවා මොහුට දහම් දෙසන්නට ඕන දහම් අසලා යහපතක් කරගන්නටත් පුළුවන්. හැබැයි කුසගින්නේ ඉන්න නිසා ඔහුට ඒ අර්ථචර්යාව සඳහා ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය කාය ශක්තිය, චිත්ත ශක්තිය අවදි වෙන්නේ නැහැ. එහෙමනම් ඔහුට ආහාරයෙන් සංග්‍රහ කරලා ඉන්නට ඕන මුලින්ම. අන්න එතකොට ආහාරය ආනන්ද හැඳුරන්න කතා කරලා කියනවා මේ ආහාර ඉතුරු වෙලා තියෙනවා නම් මොහොත දෙන්නට කියලා. මෙන්න මේ විදිහට අපි සමාජයත් එක්කලා ගනුදෙනු කරනකොට අපි දක්ෂ වෙන්නට ඕන දානයක් ඕන ප්‍රියවචනයක් ඕන සමානාත්මතාවයක් ඕන හැබැයි මේ සියල්ලක්ම සමානාත්මතාවය කියන එක ටිකක් වෙනස් එතන දානේ ප්‍රියවචනය කියලා කියන්නේ අපෙන් අනුන්ට ලැබෙන්න ඕන දෙයක්. එතකොට ඒ ලැබෙන්න ඕන දේ අපි සමාජගත කළ යුත්තේ අර්ථ සම්පන්න විදිහටයි. සමා පරාර්ථය අනුන්ට යහපතක් කරන්න පුළුවන් විදිහට. එතකොට අපි කන්න දීම තුල අපි ආහාර දීම තුල අනිත් අය වංචනිකයෝ වෙනවා නම් පරපෝෂිතයෝ වෙනවා නම් අනුන්ගෙන්ම කන්න බලාගෙන ඉන්නවා නම් එතනදී අපේ පරිත්‍යාගය අපේ දාණය අර්ථචර්යාව පිණිස හේතු වෙලා නැහැ. කෛරාටිකයෝ ටිකක් බිහි කරන්නට අනාථයෝ ටිකක් බිහි කරන්නට අසරණයෝ බිහි කරන්නට හේතු වෙලා. දැන් අපි දකිනවා දැන් රටක් හැටියට ගත්තාම ලංකාවේ හැම රජයක් විසින්ම විවිධ නම් වලින් විවිධ වචන වලින් පැහැදිලි කර කර අර ආධාර දෙනවා. හැබැයි මේ ආධාර දීම තුල දුප්පතුන් අඩු වෙනවා වෙනුවට සෑම වර්ෂයකම දුප්පතුන් වැඩි වෙනවා. එතකොට ඇයි ඒ ඒ ආධාර දෙන ක්‍රමය සහ දෙන විදිහ નિවරදි නම් ඒ මිනිසුන් අර්ථවත් විදිහට ජීවිතේ ගොඩනගෙන්නට ඕන. එතකොට එහෙම ගොඩනැගිලා නැහැ කියලා කියන්නේ ඒ දාණයෙන් ඒ පරිත්‍යාගයෙන් හොඳක් වෙලා නැහැ. එතකොට දැන් මේක කිව්වන් පස්සේ දැන් අපිට ලැබෙන දේ නැති කරන්න හදන්නේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන් ලැබෙන දේ නැති කරනවා කියන එක නෙමෙයි අපි ඒ දාණය අර්ථ සම්පන්න විදිහට පාවිච්චි කරනවා නම් ඒ දෙන පරිත්‍යාගයෙන් අනිත් කෙනා දිරිගන්වන්නට ඕන ස්වශක්තිය නැගී සිටින්නටත් ඒ වගේම තමන්ගේ මනසේ දුර්ගුණ යට කරගෙන යහගුණ අවදි කරගෙන යහපත සඳහා යෙදෙන්නට දැන් අපි සමහර වෙලාවට අපිට පුළුවන් හැටියට අපි සජ්ජන සංවිධානයෙන් අවුරුද්දකට ගෙවල් කිහිපයක් හදලා දෙනවා අසරණ මිනිස්සු හොයලා. එතකොට එහෙම හදලා දුන්නාම නිකම්ම ගයක් හදලා දීලා නිකන් ඉන්නේ. අපි ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඔයගොල්ලන්ට මේ ගේ ලැබෙන්නේ සමාජයේ අනිත් අය තමන් ගැන විතරක් හිතන්නේ නැතුව අනුන් ගැනත් හිතන නිසා නැත්තම් මේ මිනිස්සුන්ට මේ සල්ලි වැඩි නිසා කාටවත් ගෙවල් හදලා දෙනව නෙමෙයිනේ තමන්ගේ අබදරුවන් පෝෂණය කරන් තිනවා ගොඩක් වැඩ තියෙනවා ඒවා තියාගෙනත් අනිත් අයට දෙන්නේ මා පමණක් නෙමේ අන් අයත් හොඳින් ඉන්නට ඕන අපේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුව සහාය වෙන්නට ඕන කියන මේ දැක්ම මේ මානුෂීය ගුණය නිසායි එනිසා ඒබඳු ගුණ ඇති සත්පුරුෂ මිනිස්සු සමාජයේ හිටපු නිසා ඔයගොල්ලන්ට මේ ගයක් හම්බ වෙන්නේ. ඒ නිසා තමන්ගේ දරුවන්ට උගන්වන්න ඕන ඔයගොල්ලෝ පුහුණු වෙන්නට ඕනේ. මිල මුදලින් අනිත් අයට උදව් කරන්න බැරි වුණාට මේ චින්තනය දියුණු කරන්න ඕනේ. මේ ආකල්පය දියුණු කරන්න ඕනේ. අපි විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්න ඕනේ. ඒ නිසා පුළුවන් හැටියට අනිත් අයගේ යහපත පිණිස කැප වෙන්න ඕන, ක්‍රියාත්මක වෙන්න ඕන, උදව් කරන්න ඕන. ඒ සත්පුරුෂකම් මනුස්සකම් අවදි කරගන්න. එතකොට අර ගේ හදලා දීම තුල ඒ අය පරපෝෂිතේ කරන්නේ නැතුව ඒගොල්ලෝ අර්ථචර්යාවට මෙහෙවන්නට ඕන. අන්න ඒ විදිහට අපි දක්ෂ වෙන්නට ඕනේ. තත්ත තත්ත යතාරහං ඒ ඒතන සුදුසු පරිදි මේ කාරණා භාවිතයට ගන්න. අර සමානාත්මතාවය කියන එක තරමක් වෙනස් කියලා අපි කිව්වේ සමානාත්මතාවය කියලා කියන්නේ අනුන්ට දෙන දෙයක් නෙමෙයි. තමන් දේවල් විමර්ශනාත්මකව දකින විදිය සමානාත්මතාව කිව්වහම හැමෝටම එක හැන්දෙන් බෙදනවා කියන එක නෙමෙයි. පුද්ගල වේමත්තතාවය පුද්ගල විවිධත්වය ගැන අපිට දැක්මක් තියෙන්න ඕන. හැමෝම එක වගේ කියලා අපි හිතලා කටයුතු කරන්න ගියොත් එහෙම තමන් වෙනසෙනව හොයන්නත් බෑ අනිත් අයට අනතුරු වෙනව හොයන්නත් බෑ. ඒතකොට ඒ ඒ තැනත්තා අඥාන විදිහට මුලා වෙනවා. අනිත් අය සමග ගනුදෙනු කරන්නට දක්ෂයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා හැමෝම එක වගේ කියලා හිතන එක නෙමෙයි සමානාත්මතාවය කියලා කියන්නේ. ඔවුනොවුන් මිනිස්සු හැටියට පොදු තැනක ඉන්නේ. ඒ අයට තියෙන හැඟීම්, ඒ අයගේ අවශ්‍යතා, ඒ අයගේ සිතුම් පැතුම් වල යම් කිසි පොදු සමානකමක් තියෙනවා. හැබැයි සාංශාරික ප්‍රාර්ථනා වෙනස්, ඒගොල්ලන්ගේ ආකල්ප වෙනස්, සිතුම් පැතුම් වෙනස්, චර්යාවන් වෙනස්, ගුණාගුණ වෙනස්, බලාපොරොත්තු අපේක්ෂාවන් වෙනස් ගුණය සහ දුර්ගුණය වෙනස් මෙන්න මේ විවිධත්වය හඳුනාගෙන අර පුද්ගලයෝ වශයෙන් ඔවුන් අතර තියෙන සමානතාවය දකිමින් අර වෙනස්කම් හඳුනාගෙන ਵਿਚාරශීලීව කටයුතු කරන්නට පුළුවන් වීම තමයි එතන සමානාත්මතාවය කියලා කියන්නේ. එතකොට ඒ ඒ කාරණේ ගැනත් විමසිලිමත් වුණොත් විතරයි එතනටට අර්ථචර්යාව සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් ඒ වැඩෙත් හරියට කරන්න බැරි වෙනවා. ඒ නිසා ඒක ඊටාම වැදගත් තැනක්.